ශවන තච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති යස්නාචක බික්කවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති නච ලබ්භති පින්වත්නි අදත් පොයදා කෙරෙන ධර්ම දේශනාව තමයි ආරම්භ කරන්නේ හැම පොය දිනයකම මේ අවස්ථාවට ධර්ම දේශනයක් කරනම විශේෂයෙන් පොයදා ධර්ම දේශනයත් භාවනා යෝගීන්ට අවශ්‍ය වෙන භාවනා ගුණ පිළිබඳව ඒව ඇතුළත් කළා තමයි ධර්ම දේශනාව කරන්නේ. ඒ නිසා මේ දේශනාවත් භාවනා යෝගීන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. අද ධර්ම දේශනාවට තෝරාගත්තේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන එක. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අලුත දේශනා කළ සූත්‍රයක්. ඒ පිළිබඳව පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා තවත් සීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ඊතා ඉක්මනින් සියලු දුකින් අත මිදලා උතුම් අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන අපේ ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී උතුම් බුද්ධ රාජ්‍යයට පත් වෙලා සත්සති ගෙවලා නැවතත් පස්වෙනි සතියේ වැඩ සිටිය තැනට පැමුණුණා. එතෙන්දි ධර්ම ගම්භීරත්වයේ සලකා බලලා උන්වහන්සේට ධර්ම දේශනා කරන්නට මන් උත්සාහයක් ඇති වුණා. ඊළඟට බ්‍රාහ්මයා ඇවිල්ලා ආරාධනා කළා ධර්ම දේශනා කරන්න ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආරාධනේ පිළිගෙන ධර්ම දේශනා කරන්නේ කාටද කියලා බැලුවා කාටද නුමන ඇත්තේ කියලා ආලාර කාලාම උද්දකාරාම කියන මේ දෙන්න ගැන කල්පනා වෙලා බැලුවහම ඒ අය කාලක්‍රියා කළා අරූපීය බ්‍රහ්ම ලෝකවල ඉපතිලා. ඒ අයට සෝත ප්‍රසාදේ නැහැ බණ අහන්න ඒ නිසා ඒක අත්හැරි. ඊළඟට බැලුවා කාටද ධර්ම දේශනා කරන්න කියලා පස්වග මහණුන් වහන්සේලා කල්පනා වුණා. උන්වහන්සේට කලක් උපස්ථාන කරපු පස්වග මහණුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවට බැස්සප්ට පස්සේ පස්වග මහණුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව අත්හැරලා ගියා දැන් මේ සිද්ධාර්ථ තාපසය බාහුල්‍ය බවට පත් වෙලා කියලා. ගෙහින් ඉසිපතනාරාමේ වැඩ සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේව බලා වදාරලා දැන් බුද්ධ ගයාවේ ඉඳලා ඉසිපතනාරාමයට වැඩිලා. සත්සති ගෙවල ඔක්කොම අවසන් වෙලා අතරමඟදී උපක ආජීවකයක් හමු වෙලා ඕක් ගැනත් සාකච්ඡා කරලා ඉසිපතනාරාමේට වැඩියහම පස්වග මහණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කියලා පිළිගත්තේ නැහැ. පසුව නොඑක් කරුණු කියලා පිළිගන්නේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව කළේ. ඒ මංගල ධර්ම දේශනාම කළාම ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළාම දෙවියන් බ්‍රහ්මයන් 18 කෝටියකුත් ධර්මය අවබෝධ කරගත්ත අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් මහන්සෙත් සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. එදින කටයුතු එයින් අවසන් වුණා. පහෝදායන්දලා බුදුරජාණන් වහන්සේ මේ පස් නමෙන් ධර්මයේ ආબોධ කර නොගත්තු හතර නමක් යමනවා පින්ඩපාත. එක නමක් නවත්තලා. ඒ නමට ධර්ම දේශනා කරලා සෝවාන් කරනවා. මේ විදියට දවස් පහක් ගත වෙනකොට පස්වග මහණුන් වහන්සේලා සෝවාන් කරා. ඊළඟට පස්වෙනි දිනයි මේ පස් දෙනා වහන්සේම එකතු කළා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. අන්න ඒක තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පස්සග මහණුන් මාන්සේලාට ආමන්ත්‍රණය කරලා රූපං භික්කවේ අනත්තා මහණෙනි රූපය අනාත්මයි රූපංච හිදම් භික්කමේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සම්මත්තේ මහණෙනි යම් කිසි විදියකින් මේ රූපය ආත්මයක් නම් ආබාධය ලෙඩ දුක් පිණිස හේතු වන්නේ නැහැ. ලබ්ධේචත රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසි. මේ රූපය පිළිබඳව මගේ රූපස්කන්ධය මෙසේ වේවා මගේ රූපස්කන්ධය මෙසේ නොවේවා කියලා මෙහෙම තමන්ට වශගේ පවත්වා ගන්නට පුළුවන් ආත්මයක් යස්මාචක භික්කවේ රූපං අනාත්තා මහණෙනි යම් හේකින් මේ රූපය අනාත්මද තස්මා රූපං ආබාධාය සංවත් ඒ නිසා මේ රූපය ආබාධයේ පිණිස හේතුයි නච ලබ්බති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මෙහෙ දෙයක් ලබන්නටත් බෑ මොකද රූපය අනාත්මයි මේ රූපය පිළිබඳව පමණයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළේ මුල් මරට ඊළඟට වේදනා භික්කමේ අනත්තා සංඥා භික්කමේ අනත්තා සංඛාරා භික්කමේ අනත්තා විඥානං භික්කමේ අනත්තා කියලා වේදනා සංඥා සංස්කාර විඥාන පිළිබඳවත් මේ අනාත්ම දේශනාව කළා. එතකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන පිළිබඳවමයි මේ දේශනාව කළේ. මේ රූපය ගැන මෙහෙමයි වේදනාව ගැන මෙහෙමයි කියලා මේවා එකින් එක විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මක්නිසාද බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි දේශනා වේදනා භික්කවේ අනත්තා සංඥා භික්කවේ අනත්තා සංඛාරා භික්කවේ අනත්තා විඥානං භික්කවේ අනත්තා වේතිති ඒ නිසා අපි මේ පහම එකට එකතු කරගෙන සමස්තයක් වශයෙන් අරගෙන පංච උපාදානස්කන්ධය කියලා තේරුම් ගන්න. ඒක වරදක් වෙන්නේ නැහැ. මේ විශාල දේශනා කොටසක් අපි කෙටි කරගන්න එක තමයි මෙතනින් සිදු වෙන්නේ. එහෙම නැති වුණොත් මේ ධර්ම දේශනාව පැය ගණනාවක් දේශනා කරන්නට සිදු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපම් භික්ඛමේ අනාත්තා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය අනාත්මයි. ඒ ගැන පසුව විස්තර කරනවා රූපංච හිතං භික්ඛවේ අත්ථා අභවිස්ස මානිනි මේ පංච උපාදානස්කන්ධය ආත්මයක් වුණා එහෙම වුණා නයිදං රූපං ආබාධාය සංවත්තේ මේ පංච උපාදානස්කන්ධය ආබාධයේ පිණිස ලෙඩ දුක් පිණිස හේතු වෙන්නේ නැහැ ආත්මයක් වුණා ලබ්බේතත රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මගේ පංච උපාදානස්කන්ධය මෙසේ වේවා පංච උපාදානස්කන්ධය මෙසේ නොවේවා කියලා මෙහෙම ලබන්න පුළුවන්කමකුත් නැහැ. ඒ මක් නිසාද අනාත්ම යස්මාචකෝ භික්කවේ රූපං අනත් මහණෙනි යම් හේයකින් මේ පංච උපාදානස්කන්ධය අනාත්මක තස්මා රූපං ආබාධාය සංවත්ත ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය ආබාධය ලෙඩ දුක් කිනිස හේතු වෙනවා නච ලබ්බති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසි පංච උපාදානස්කන්ධේ පිළිබඳව මගේ පංච උපාදානස්කන්ධේ මෙසේ වේවා මගේ පංච උපාදානස්කන්ධේ මෙසේ නොවේවා කියලා මෙහෙම ලබන්නටත් බෑ මේ විදියට කෙටියෙන් මුලින්ම දේශනා කළා බුදුරජාණන් ඊළඟට අපි මුලින්ම තේරුම් කර ගන්නට ඕන මේ අනාත්තා කියපු වචනෙන් අදහස් කරන්නේ මොකද්ද සතරාකාරයකින් අනාත්ම කොහොමද අවස වත්තනට්ඨේන අනත් මේ පංච උපාදානස්කන්ධය අපට වශඟේ පවත්ව ගන්නට බෑ. ඒ නිසා අපි කොහොමවත් කැමති නෑ ලෙඩට දුකටපත් වෙනවා. වයසට යනමට කරදර වෙනමට මැරෙනමට අපි කවුරුවත්ම කැමති නෑ. ඒ කැමති නැති වුණාට ඇයි ලෙඩ දුක් පැමිණෙන්නේ? ජරාමටපත් වෙන්න මරණයටපත් වෙන්න තමන්ටේවා පරිපාලනය කරගන්නට බෑ තමන්ටේගේ වසඟේ පවත්වා ගන්නට බෑ ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය තමන්ගේ වසඟේ පවත්වා ගන්නට බැරි නිසා අනාත්මයි ඔය එක තේරුම කොහොමටවත් තමන්ගේ වශගේ පවත්ත ගන්නට බැහැ මේ පංච උපාදානස්ත. දෙවැනි තේරුම තමයි අසාමිකට්ඨේන අනත්තා. මේ පංච උපාදානස්කන්ධයට අරයාගේ මෙයාගේ කියලා හිමිකාරයෙක් නෑ. දැන් හිමිකම් කියනවා මගේ අම්මා මගේ තාත්තා මගේ පුතා මගේ දුව කියලා හිමිකම් කියනවා. එහෙම හිමිකම් කියනම නම් දරුවන්ට පුළුවන් වෙන්න ඕන මේ හිමිකම තියෙනවා නම් තමන්ගේ අම්මා තාත්තා ලෙඩට දුකටපත් වෙනකොට නවත්ත ගන්න. හිමිකමක් නෑ. තමන්ගේ අම්මා තාත්තා මැරෙනකොට ඒකට යන්න නොදී නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕන හිමිකමක් තියෙනවා. එහෙම නැත්නම් අම්මලා තාත්තලාට තම දරුවන් සමහර විට බාල කාලේ මැරෙනවා තරුණ කාලේ මැරෙනවා එහෙම වෙන්න නොදී නවත්ත ගන්න පුළුවන් වෙන මේ හිමිකමක් කියනවා මේකට හිමිකාරයෙක් අයිතිකාරයෙක් නැහැ වැරදි සංකල්පනාවෙන් තමයි මේ හිමිකම් තියාගෙන ඉන්නේ මගේ කියලා ඒ නිසා අසාමිකත්වේන අනත්තා හිමිකාරයක් නැති නිසා අනාත්ම තුන්වෙනි අර්ථය ශුන්‍යතත්වේන අනත්තා ශූන්‍ය බැවින් අනත්තා මෙතන ශූන්‍ය කියන්නේ වෙන තේරමකින් නිවාසී කාරක වේදක අදිත්‍යායක විරහේන ශුන්‍යතා මේ පංච උපාදානස්කන්ධයේ ඇතුලේ වාසය කරන්නේක් නැහැ. එදා බුද්ධ කාලේ නොයෙක් දෘෂ්ටිගත් අය හිටියා මේ ජීවිතයේ ඇතුලේ මේ වගේ පුංචි ජීවිතයක් තියෙනවා එයා තමයි මේ කටයුතු කරන්නේ කතා කරන්නේ අත්පාසල වීම ආදී මේ කටයුතු කරන්නේ එහෙම මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ වාසය කරන්නෙක් නැහැ. නිවාසය කියන්නේ ඒක. කාරක කියන්නේ මේ අත්පා ආදී ඔසවන යනයන ක්‍රියා කරවන කාරකේ කර්තෘ කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයේ ඇතුළේ නැහැ. ඊළඟට වේදක විඳින්නේ දැන් දුක් විඳිනවා කියනවා සැප විඳිනවා කියනවා කවුද මේ විඳින්නේ වේදනාවම තමයි විඳිනව තැනත්තා කර්තෘ වශයෙන් ගන්නවා නම් වේදනාවම තමයි විඳින්නේ වෙන කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. එහෙම විඳින පුජ්‍යලයක් නැහැ. අදිත්‍යංග කියන්නේ මේ අධ්‍යක්ෂක කෙනෙක්. දැන් ආයතනයක අධ්‍යක්ෂයකට පුළුවන් ඒ ආයතනයේ කටයුතු කරන්න සේවකයෙක්ගෙන් වැඩ ගන්න ඕන දෙයක් කරවන්න. එහෙම මේ පංච උපාදානස්කන්ධේ මේ අධ්‍යක්ෂකයෙක් නැහැ. මෙන්න මේ කාරණා නිසා ශුන්‍ය තත්ත්වේන අනත්තා. ශූන්‍යය වගේ කවුරුවත් නැහැ කියන එකයි. මෙතන ශූන්‍ය කියන පදයෙන් අදහස් කරන්නේ හිස් නැහැ කියන තේරුම. එතකොට ශුන්‍ය තත්ත්වේන අනත්තා තුන්වෙනි අර්ථය. ඊළඟට නිත්‍ය පටිච්චේපට්ඨේන අනාත්තා මේ නිත්‍ය බව ප්‍රතික්ෂේප වෙනවා නිත්‍ය නැ බොහෝ දෙනා නිත්‍ය කියනවා නමුත් නිත්‍ය කියන එකට විරුද්ධ නිසා නිත්‍ය පටිච්චේපට්ඨේන අනාත්තා නිත්‍ය කියන එකට ප්‍රතිපක්ෂ බැවින් විරුද්ධ බැවින් අනාත්තා මේ විදිහට මේ අනාත්ම කියන්නේ මොකද කියලා කාරණා හතරකින් කියා දෙනවා. තමන්ට වසඟේ පවත්වා ගැනීමට බැරි නිසා අනාත්ම. මේ පංච උපාදානස්කන්ධයට හිමිකාරයක් නැති නිසා අනාත්මයි. මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ වාසය කරන්නේ අත්පාදී ක්‍රියා කරවන්නේ වේදනාදී විඳින්නේ අධ්‍යක්ෂකවරයෙක් එහෙම කවුරුවත් නැති නිසා අනාත්මයි. ඊළඟට මේ නিত্য කියන එකට ප්‍රතිපක්ෂ බැවින් විරුද්ධ බැවින් අනාත්මයි. මේ සතර ආකාරයකින් අනාත්මයි. මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා. මේ ආත්මය කියන වචනය නොයෙක් තේරුම් නැති එකක්. බුදුරජාණන් වහන්සේ මේ pāli අර්ථ ශබ්දය යොදාගත්තේ සම්මුති වශයෙන් සමන්්‍ය එමනන්නම් කුසල කුසල ධර්මයන්ය කියන තේරුම පිට තමයි. එහෙම නැතුව මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ ආත්මයක් තියෙනවා කියන අර්ථයට අනුව බුදුරජාණන් වහන්සේ මේ අත්‍ය ශබ්දය යොදාගත්තේ. ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන සම්මුති වශයෙන් සමාන. එහෙම නැත්නම් ලෞකික ලෝකෝත්තර කුසල ධර්මය වටත් අත්‍ය කියනවා. අන්නේ විදියට. මේ අත්‍ය කියන එක වෙනම එකක්. ඊළඟට තමන්ට මේවා වසඟේ පවත්වා ගන්නට පුළුවන් ස්වාමිත්වයක් තියෙනම නම් ඒක අනාත්ම වෙන්න බෑ. දැන් අපි බලමු රජ කෙනෙක් පිළිබඳව. ඒ රජුරවන්ට තම රටේ ඕන දෙයක් කරන්න පුළුවන්. වැරදි කරුවන් සිරගෙවල් වලට දමන්නට පුළුවන්. ඔවුන්ට දඬුවම් දෙන්න පුළුවන්. විසකසා දමන්නට පුළුවන්. Tamanට යමක් අවශ්‍ය නම් ඒව රාජසන්තක කරගන්නට පුළුවන් ඒ ඕන දෙයක් කළා. සජ්ජිරුවේකේ අධිපතිය ආධිපත්‍ය. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධේ ආධිපත්‍යයක් නැහැ. ආධිපත්‍යයක් තියෙනවා නම් මාව ලෙඩට දුකට යන්න එපා, මැරෙන්න එපා, ජරාවට යන්න එපා කියලා නවත්ත ගන්න පුළුවන්. අන්න එහෙම නැති නිසා තමයි මේ අනාත්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඒ ගැන ඉදිරියේදී තවදුරටත් විස්තර කරන්නට බලාපොරොත්තු වෙනම මෙතෙන්දි තව කාරණයක් කියලා දෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ හැම තැනම දේශනා කරපු එකක් තියෙනවා මේ සත්කාය දෘෂ්ටිය කියලා. සත්කාය දෘෂ්ටිය කියන්නේ ආත්ම දෘෂ්ටිය කියන එක තමයි. මේ වචනවල වෙනස විතරයි තියෙන්නේ. ඒ සත්කාය දෘෂ්ටියට පැමිණෙන හැටි බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ සිය දහස් තැන්වල මේ කාරණාම දේශනා කරලා තියෙනවා. අසන්නන්ට වුණත් මම දැන් මේ කාරණා හතරක් පියා දෙනවා ඒක මතකයේ තබා ගත්තාම කොහේ තිබුණත් ඒ දේශනාව මේකෙන් අදහස් කරන්නේ මේකයි කියලා තේරුම් ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි රූපං අත්තතෝ සමනුපස්ස. රූපය ආත්මය වශයෙන් දකිනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රියං කසිනාරමණු ආදී දේවල් මේවා රූප හැටියට සලකන. රූපය ආත්මයේ වශයෙන් දකින. රූපයයි ආත්මයයි දෙකම එකක් කියලා දකින. එදා බුද්ධ කාලේ මේ වගේ අය හරියට හිටියා මේ රූපය ආත්මයයි කියලා දකිනවා හරියට පහන් දැල්ලත් පහන් දැල්නේ වර්ණයත් මේක මේ වගේම එකක් කොට සලකනවා එකට ගන්නවා මේ පහන් දැල්ල එකක් පහන් දැල්ලේ ආලෝකයේ වෙන එකක් නමුත් මේ රූපං අත්තතෝ සමනිපස්සති කියන මේ කාණ්ඩ ශාස්ත්‍රවරු පහණේ දැල්ලත් වරණයත් දෙකම එකට එක ධර්මයක් එකක් හැටියට අරගන්න. රූපං අත්තතෝ සමති සමනුපස්ස. ඔය විදියට රූපය ආත්මයේ වශයෙන් දකින්න. ඔය එක ආකාරයක් තමයි. ඊළඟට රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ඒ දෙවෙනි තනත්තා වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර ආත්මය හැටියට ගන්න. ඒ කියන්නේ අරූපී ආත්මය. මේ ක්‍රමයට ගන්න අය අරූපීය ආත්මය. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ හතර අරූපීය ආත්මයක් වශයෙන් අරගන්න. මේ අරූපීය ආත්මය තමයි මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ අරූපීය ධර්මයන් හතර තමයි ආත්මය තියෙන්නේ. කොහොමද ගසේ තියෙනව සෙවණැල්ල? ගසේ සෙවණැල්ල තියෙනවා. එතකොට ගස ඇසුරු කරගෙන සෙවණල් ඒ වගේ මේ කියන අයගේ ක්‍රමේ හැටියට වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර ගසවා ගසේ සෙවණල්ල වාගේ මේ අරූපීය ධර්මයන්ගේ ආත්මයක් කියලා තියෙනවා කියලා ගන්න. ඒක තමයි රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට අත්තනි රූපං සමනුපස්සති. මේ තුන්වෙනි එක්කෙනත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර අරගෙන මේ හතරේ තමයි ආත්මය තියෙන්නේ කියලා ගන්න. මේ හතරෙහි ආත් මේකෙහි රූපය පිහිටා තියෙනවා. මේ හතර ආත්මයයි. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර ආත්ම. මේ ආත්මයෙහි රූපය පිහිටා තියෙනවා. කොහමද මලේ සුවඳ වාගේ මල එකක් සුවඳ වෙන එක වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර මල වගේ ඒ මලෙහි සුවඳ පිහිටා තියෙන වගේ ඒ අරියපුයි ආත්මයෙහි රූපේ පිහිටා තියෙනවා අත්තනි රූපං සමනුපස්සත කියලා දේශනා කළේ ඒකයි. ඔය තුන්වෙනි එක. හතරවෙනි එක රූපස්මින් අත්තානං සමනුපස්සති. මේ හතරවෙනි පුජ්‍යලයත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර ආත්මයේ වශයෙන් ගන්නවා. මේ හතර තමයි ආත්මය. ඒක ඇතුළේ තමයි රූපේ පිහිටා තියෙන්නේ. රූපයෙහි මේ අරූපී ආත්මය පිහිටලා තියෙනවා. දැන් උඩින් එකේ ආත්මයෙහි රූපය පිහිටා තියෙනවා. මේකේ රූපයෙහි අරූපී ආත්මය පිහිටාති. හරඬුවක් ඇතුලේ මණික තියෙන මගේ ඒ කරඬුව තමයි අරූපී ආත්මය. ඒ කරඬුව ඇතුලේ මණික තියෙන මාගේ මේ අරූපී ආත්මයෙහි රූපේ පිහිටාති. රූපස්මින් අත්තානං සමනපස්සති කියලා වදාළ ඒකයි. මෙතන හතර ආකාරයක් රූපං අත්තතෝ සමනපස්සති. මේ හතරම කියලා දුන්නා දැන් රූපවන්තං වාත්තානං සමනපස්සති අත්තනි රූපං සමනපස්සති රූපස්මින් අත්තානං සමනපස්සති මේ රූපය පිළිබඳව ඊළඟට වේදනාව පිළිබඳවත් මේ වගේ හතරක් තියෙනවා. සංඥාව පිළිබඳවත් මේ හතර තියෙනවා. සංස්කාර පිළිබඳවත් මේ හතර තියෙනවා. විඥාණය පිළිබඳවත් මේ හතර තියෙනවා. එතකොට මුලින් රූපය කිව්වා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ පිළිබඳව මේ හතර තියෙනවා. එතකොට හතර පහෙන් ගුණනහම 20ක් වෙනවා. මේ විෂයාකාර ආත්ම දෘෂ්ටිය සත්කාය දෘෂ්ටිය කියන්නේ මෙන්න මේකට තමයි. විෂයාකාරයක් වෙනවා. ඔය විදියට එකක් හතරට හතරට බෙදී යාමෙන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහ ගුණ වුණාම 20ක් වෙනවා 20 ආකාර සත්කාය දෘෂ්ටිය 20 ආකාර ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ මෙන්න මේ 20 තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රූපම් භික්ඛමේ අනාත්තා කියලා මේ ආත්මයක් නැහැ කියලා. පංච උපාදානස්කන්ධය ආත්මයක් නෙමෙයි. ආත්මයක් නම් ලෙඩ දුක් හැදෙන්න, ජරාවටපත් වෙන්න, මරණයටපත් වෙන්න බෑ. ඒ අනාත්ම වන්නේ කොහොමද කියලා දැන් හතර ආකාරයක් කියලා දුන්නා කලින්. ඊළඟට ආත්ම දෘෂ්ටිය මේ හතර ආකාරයකින් එක පහෙන් ගුණනවා 20 ආකාර සත්කාය දෘෂ්ටිය පිළිබඳව කියලා දුන්නා. මේ පංච උපාදානස්කන්ධය අනාත්ම වශයෙන් දැක්කහම භාවනා කළහම බොහෝ ආනිසංස තියෙනවා. බොහෝම ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කළා කියලා. දැන් මේ ආත්ම කතාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර ශාස්ත්‍රවරු කිව්වා මේ ශරීරයේ ඇතුලේ අපේ ශරීරයේ වගේම පුංචි එකක් කියලා. ඒක තමයි ආත්මය කියලා. මරුණට ආත්මයට මුකුත් වෙන්නේ නැහැ ඒක සදාතනිකයි. ආදාහණය කළත් ආත්මයට මුකුත් වෙන්නේ නැහැ. ඒක සදාතනික එකක්. සමහර කිව්වා මේ ශරීරය ඇතුලේ දෙබරෑටයක් පමණ එකක් තියෙනවා කියලා. ඒක තමයි ආත්මය කියන්නේ. අපි මරුණාම ඒක වෙනස් ශරීරයකට යනවා කියලා. සමහර කිව්වා මේ ඇතුලේ තියෙන ආත්මය පරමාත්මය. අදත් ඒ ගැන විශ්වාස කරන අය ඉන්නව ඕනතරම් මේ පරමාත්මය මරණින් මතු දෙවියන් හා තමන්ගේ ශාස්ත්‍රවරයත් එක්ක එක් වෙනවා. ඉන්න දිහාට ගිහින්. එක් වෙලා හිටන් සදාතනිකවම එහෙ වාසය කරනවා. ඔය විදිහට තමයි මේ ආත්ම දෘෂ්ටිය ගන්න අය එහෙම දේශනා කරලා තියෙන්නේ අදත් ඒවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම නෙමෙයි. මේවා ඔක්කොම හේතුඵල ධර්මයන්. එතකොට ආත්මයක් හිටින්න බෑ. හේතුඵල ධර්මයි කියන්නේ. එතකොට අනාත්ම වශයෙන් කියනවා භාවනා මනසිකාරය. බොහෝසෙන් අනිත්‍ය දුක්ඛ කියන මේ දෙකෙන් තමයි අනාත්මය ප්‍රකට කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ අනිත්‍ය දුක්ඛ කියන දෙක මුල් කරගෙන අනාත්මය දේශනා කරනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුන වෙන් කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා නම් එයා ධර්මයටත් සංඝයාටත් අගෞරව කළා. ධර්මයට ගෞරව කළා නම් බුදුරජාණන් වහන්සේට සංඝයාටත් අගෞරව කළා. සංඝයාට අගෞරව කළා නම් බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් අගෞරව කළා. මේ තුන ඒකාබද්ධයි. ඒ වගේම තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන. යමක් අනිත්‍ය නම් දුක්ුණේ වෙනත් එකක් නෙමෙයි ඒකමයි. දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඒ දුක උනේ මොකද්ද? ඒ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාද කැටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි. ඒක අනිත්‍ය උනේ පංච උපාදානස්කන්ධය දුක් උනේ පංච උපාදානස්කන්ධය. ඊළඟට අනාත්ම උනේ ඒකයි. යදනිච්ඡන් සංදුක්ඛං යමක් අනිත්‍ය නම් ඒකම තමයි දුක් යං දුක්ඛං තදනත්ත යමක් දුක නම් ඒකම තමයි අනාත්ම ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුන වෙන් කරන්න බෑ අනිත්‍ය වශයෙන් දැක්කනම් ඒ යෝගාවචරය දුක් වශයෙන්ුත් අනාත්ම වශයෙන්ුත් දකින්න දුක් වශයෙන් දැක්කනම් ඒ යෝගාවචරය අනිත්‍ය වශයෙන්ුත් අනාත්ම වශයෙන්ුත් දකිනවා. ඉතින් භාවනා වශයෙන් සලකා බලනකොට මේ අනිත්‍ය දුක්ඛ වශයෙන් තමයි වැඩිම ප්‍රමාණයක් භාවනා මානසිකාරයේ පවත්තන්නේ. අනිත්‍ය දුක්ඛ දෙක පදනම් කරගෙන තමයි අනාත්මය කියන එක අවබෝධ කරගන්නේ. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මේ ආනිසංස හයක් බලාපොරොත්තුවෙන් අනාත්ම වශයෙන් සියලු සංස්කාරයන් මෙනෙහි කළ යුතුය. ස භික්ඛවේ ආනිසංසේ සම්පස්සමා. ආනිසංස හයක් බලාපොරොත්තුවෙන් මේ අනාත්ම වශයෙන් භාවනානිසිකාරේ පවත්වන්නට ඕන. අනාත්ම වශයෙන් මේ පංච උපාදානස්කන්ධය දකිනකොට ඒ යෝගාවචරයාට ආනිසංස හයක් ලැබෙනවා. අපි සලකා බලමු ඒවා මොනවද කියලා. සබ්බ ලෝකේති මේ අතම්මයෝ භවිස්සා සියලු ලෝකයේ මේ ලෝක කියනකොට මේ තැන්වල අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධේ ලෝකය. අතම්මය කියන්නේ සම්මය කියන්නේ තණ්හාමාන දෘෂ්ටි. තණ්හාමාන දෘෂ්ටි වලට නමක් තියනවා සම්මය කියලා. අතම්මය කියන්නේ තණ්හාමාන දෘෂ්ටි නැහැ කියන එකයි. සබ්බ ලෝකය කියන්නේ තමන්ගේ පංච උපාදානස්කන්ධයේ අනුන්ගේ පංච උපාදානස්කන්ධ පිළිබඳවයි. අතම්මයෝ භවිස්සාමි. තණ්හා මාන දෘෂ්ටි වශයෙන් නොගන්නෙමි කියලා මෙන්න මේ ආනිසංසේ බලාපොරොත්තුෙන් අනාත්ම මතයෙන් භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඉතුරු නැතුව තේරම අනාත්මයි කියලා භාවනා මානසිකාරයේ පවත්වන්න ඔය පළවෙනි ආනිසංස දෙවෙනි එක තමයි අහංකාරාචමේ උපරුද්ධිස්සන්ත මේ අහංකාරය යන හැඟීම මගේ නැති වෙලා යනවා අහංකාර කියන්නේ වෙනත් දෙයක් නෙමේ මම කියන හැඟීම. ඔය සාමාන්‍ය ජනයා අතර ටිකක් උඩඟු අයට කියනවා අහංකාර ඒකත් මේකට බොහෝසෙයින් ගැලපෙන්න පුළුවන්. නමුත් මෙතන අහංකාර කියන්නේ මම යන හැඟීම. පංච උපාදානස්කන්ධේ මමයි කියලා අරගන්න. අන්න එතන තියෙන්නේ අහංකාරය. එතකොට මේ අනාත්ම වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වුවාම අහංකාරාටමේ උපරිස් උපරුජ්ජිස්සන්ත මේ අහංකාරය කියන එක මම කියන හැඟීම මගේ සේරම නැති වෙලා යනවා ඒක නැතිවීම බලාපොරොත්තුෙන් අනාත්ම වශයෙන් භාවනා කරන්නට ඕන. ඔය දෙවෙනි ආනිසංසය තුන්වෙනි එක මමංකාරාචමේ උපරුජ්ජිස්සන්ති මමංකාර කියන්නේ එතන මගේ යන හැඟීම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මගේ කියන හැඟීම මට නැති වෙලා යනවා මේ විදිහට අනාත්ම වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීමෙන් මේ මගේ කියන හැඟීම නැති වෙලා යනවා. ඒකත් ආනිසංසය. එතකොට මම කියන හැඟීමත් නැති වෙලා යනම මගේ කියන හැඟීමත් නැති වෙලා යන. එතන ආනිසංස තුනයි. හතරවෙනි එක අසාධාරණේන ඥානේන සමන්නාගතව භවිස්සාමි. සාධාරණ කියන්නේ කාටත් පොදු කියන එකයි. අසාධාරණ කියන්නේ Tamanට පෞද්ගලික. දැන් බුදුරජාණන් වහන්සේගේ අසාධාරණ ඥාන හයක් තියෙනවා. එයා බුදුරජාණන් වහන්සේට විතරයි ශ්‍රාවකීන්ටවත් නෑ. අසාධාරණ ඥානේන සමන්නාගතෝ භවිස්සා. සාමාන්‍ය ජනයා භාවනා කරන්නෙත් නෑ. අනිත්‍ය ආදී වශයෙන් බලන්නෙත් නෑ. සමාධි දර්ශනා වඩන්නෙත් ඒගොල්ලන්ට මේ පිළිබඳව නුවණක් දැනුමක් නැහැ. එතකොට Tamanට මේ ගැන දැනුම තියෙනවා නම් ඒක අසාධාරණ නුවණක්. අසාධාරණ ඥානයක් Tamanට විතරයි පොදු නෑ පෞද්ගලිකයි. Tamanට පමණක් සීමා වෙච්ච අසාධාරණ ඥාණයෙන් යුක්ත වෙනම වෙන්නට ඕන වෙනම කියලා මේ අදහසින් බලාපොරොත්තු වෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්න්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හේතුච මේ සුදිට්ඨෝ භවිස්සති පස්වෙනි එක. හේතු ධර්මයන් දැකීම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හේතු ධර්මයන් දැකීම. හයවෙනි එකත් කිව්වහම තමයි ඒක වැටහෙන්නේ හේතු සමුප්පන්නාච ධම්මා. හේතුයෙන් හටගන්නා වූ ඵලය දැකීම. ඉතින් මේ අනුව එකතු කළා අපි බලනකොට මේ පහ හය දෙක මට හේතුඵල ධර්මයන් වටහා ගැනීමට ලැබේවි කියලා මේ බලාපොරොත්තුෙන් අනාත්ම වශයෙන් භාවනා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම ඇති වෙනවා. දැන් එතකොට මෙතෙක් ආනිසංස හයක් කියලා දෙනවා. අනාත්ම වශයෙන් භාවනා කිරීම හේතු කොටගෙන යෝගාවචරයන්ට ලැබෙන ආනිසංස හයක් දැන් කියලා දුන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අංගුත්තර නිකාය චක්ක නිපාතයට අයිති සූත්‍රයක මේක දේශනා කළා කියනවා. කොට අනාත්ම වශයෙන් භාවනා කිරීම මේ විදිය ආනිසංසදායකයි. දැන් මුලිනුත් කිව්වා ආරම්භයේ ඉඳලා අනාත්ම වශයෙන් භාවනා කරන්නේ නැහැ. කරන්න අමාරුයි. අනිත්‍ය වශයෙන් භාවනා කරනවා දුක් වශයෙන් භාවනා දැන් අනිත්‍ය වුණෙත් පංච උපාදානස්කන්ධේ දුක් වුණෙත් පංච උපාදානස්කන්ධ අනාත්ම වෙන්නෙත් ඒක ඒ නිසා අනිත්‍ය දුක්ඛ කියන දෙක පදනම් කරගෙන උපනිශ්‍රේ කරගෙන තමයි යෝගාවචර අනාත්ම ලක්ෂණය කියන එක තේරුම් ගන්න. දැන් කලින් කියලා දුන්නා අනාත්ම වෙන්නේ මොකද කියලා මේ සතර ආකාරයක් ඊළඟට තවත් සත්කාය දෘෂ්ටි විෂයාකාර සත්කාය දෘෂ්ටිය කියන එක ගැනත් කියලා දුන්නා ඊළඟට අනාත්ම වශයෙන් භාවනා මනසිකාරයේ පැවැත්වීමෙන් තමන්ට ලැබෙන ආනිසංස හයක් පිළිබඳවත් කියලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පස්වග මහණන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. සංකින් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං මා අනිච්ඡං වාති. මහණෙනි තොපගේ අදහස මොකද්ද? මේ රූපය නිට්ටයද අනිත්‍යද? බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි වේදනා සංඥා සංස්කාර විඥාන පිළිබඳවම මේ ප්‍රශ්නය ඒ නිසා අපි එතෙන්දි කෙටි කරලා පංච උපාදානස්කන්ධය කියලා ගන්නවා රූප වේදනා සංඥා සංස්කාර විඥාන සංකින් මඤ්ඤති මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය නිට්ටයද අනිත්‍යද? සදාතානික එකක්ද? එහෙම නැත්නම් වෙනස් වෙලා යන එකක්ද? අනිච්ඡං බන්තේ. ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙලා නැති වෙලා විනාශයටපත් ඇති වෙලා නැති වෙලා විනාශ වෙනවා. දැන් සම්මුති වශයෙන් බලුවාම පංච උපාදානස්කන්ධය තමයි ජීවිතය කියන්නේ උපදිනවා මැරෙනවා. උපදිනවා ටිකක් කල් ඉන්නවා මැරෙනවා අනිත්‍යයි. ඊළඟට මේ දැන් අප මේ පංච උපාදානස්කන්ධේ කොටස් මේක භාවනා යෝගීන්ට හොඳට වැටහෙනවා භාවනා කරන අරමුණු හිත වේදනාදී ධර්ම මේ දැන් බලායින් දෙද්දී ඇති වෙනව නැති වෙනව විනාශයටපත් වෙනවා අනිත්‍යය කියන්නේ ඒකයි ඇති වෙනව නැති වෙනව විනාශයටපත් වෙනවා කාමකාලිකව වහවහ වෙනස් වෙනවා ඒකයි අනිත්‍යය කියන්නේ ඉතින් පස්වග මහණුන් වහන්සේලා පිළිතුරු දෙනම අනිත්‍යං බන්තේ ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. යම්පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති. මහණෙනි යමක් අනිත්‍ය නම් ඒක සැපක්ද දුකක්ද? සැපද දුකද? නිතරම ඇති වෙනවා නම් වෙනස් වෙනවා නම් කැඩිලා බිඳලා වෙනස් වෙලා යනවා නම් මහණෙනි මේක දුකක්ද සැපක්ද දුක්ඛං බන්ති ස්වාමීනි දුකයි එතකොට මේ දුක කියන්නේ අනිකක් නෙවෙයි පංච උපාදානස්කන්ධ ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන්ම පෙළෙනවා. ඒ නිසා දුකයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයක් වෙන්නට බැහැනේ. දුකක් වෙන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අද අහනම මහණෙනි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද ස්වාමීනි දුකයි දුක්ඛං බන්ති ස්වාමීනි දුකයි යම්පනෝ නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධම්ම වෙනස් වීම ස්වභාවයෙන් යුක්ත නම් අනිත්‍යයි කියන්නේ ඇති වෙනව නැති වෙනම ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන නිසා දුකයි විපරිණාම ධම්මං කියන්නේ වහවහා තිබුණ ආකාරයකින් වෙනස් ආකාරයකටපත් වෙනවා. සම්මුති වශයෙන් බැලුවාම ළමයෙක් තරුණයෙක් වෙනවා තරුණයෙක් මධ්‍යස්ථ කෙනෙක් වෙනවා මධ්‍යස්ථ කෙනා තලතුණා කෙනෙක් වෙනවා වයසට ගිය කෙනා මේ වෙනස් වීම. ඒකට තමයි විපරිණාම ධම්මය කියන්නේ. පරමාර්ථ වශයෙන් බැලුවා මේ දැන් මේ දැන් වේදනාදී ධර්ම හිත වෙනස් වෙනවා. වෙනස් වෙසන් ආකාරවලටපත් වෙනවා. ඒක තමයි විපරිණාම ධර්මය කියන්නේ. මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන වෙනස් ආකාරයටපත් වෙන ස්වභාවයෙන් යුක්ත නම් කල්ලන්නුතං සම්නුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය මගේය මේ පංච උපාදානස්කන්ධේ මම වෙමි මේ පංච උපාදානස්කන්ධේ මගේ ආත්මයයි කියලා මෙහෙම දකින්න සුදුසුද? එහෙම දකින්න බලන්න සුදුසුද? නොහේ සම්බන්ධ ස්වාමීනි ඒක සුදුසු නැහැ. කොට මෙතන කියවුනෙත් ඔය බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ පද තුන දේශනා කළා කියලා. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ත. මේ පංච උපාදානස්කන්ධය මම වෙමි. මේ පංච උපාදානස්කන්ධය මගේ මේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මය මේ පද තුන නොයෙක් පිළිබඳව නොයෙක් පාර විස්තර කරලා දීලා තියෙන නිසා දිගට විස්තර කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනස් වෙනස් ආකාරවලටපත් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ යමක් කිව්වේ මේ පංච උපාදානස්කන්ධ. අන් කිසිවක් නෙවෙයි. මේක කල්ලන්නුතං සමනපස්සිතුන් ඒතම්ම මේ සෝහමස්මේ සෝමේ අත්තා. මේ පංච උපාදානස්කන්ධය මම වෙමි. මේ පංච උපාදානස්කන්ධේ මගේ මේ පංච උපාදානස්කන්ධේ මගේ ආත්මයයි කියලා. මෙහෙම දකින්න බලන්න මහණෙනි වටිනවද? නොහේතම් බන්තේ. ස්වාමීනි ඒක වටින්නේ නැහැ. ඒක සුදුසු නැහැ. මේ පංච උපාදානස්කන්ධේ මමය, මගේය, මගේ ආත්මයයි කියලා ගන්න. ඒ පස්වග මහණුන් වහන්සේලා පිළිතුරු දුන්නා. තස්මාතිහ භික්ඛවේ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යං দূරේව සම්තිකී මේ එතනත් රූප කියනකොට අපි පංච උපාදානස්කන්ධයම ගන්නවා තේරුමට ලේසියට මේවා ගැන විස්තර කරලා දීලා තියෙනවා ඒකවර ඒ නිසා දැන් විස්තර කරන්නේ නැහැ වචනාර්ථය ගැන සලකා බැලුවොත් අතීත වර්තමාන අනාගත පංචස්කන්ධ අධ්‍යාත්මික බාහිරය ඕලාරිකේව සියුම් මේවා ඒ වගේම දුර තියෙන ඒවා ළඟ තියෙන මේ 11 ආකාර මේ විද්‍ය යුක්ත මේ පංච උපාදානස්කන්ධය මෙහෙම බලන්නට ඕන. කොහොමද නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙන්න මේ විදිහට මේක දකින්න ඕන. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේ පංච උපාදානස්කන්ධේ මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ කියලා දකින්නට ඕන. මේ 11 ආකාර සම්මර්ෂණ ඥානය කියන තමයි මෙතන වදාලේ මේක ඉස්සෙල්ලා මේ ගැන ධර්ම දේශනා කළා තියෙනවා ඒ නිසා ඒ ගැන විස්තර කරන්නේ නැහැ මෙන්න මේ විදිහට මහණෙනි ඒ නිසා මොකද මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයෙන් යුක්තයි ඒක මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්න මටින් නැහැ ඒ නිසා මේක හොයලා බලන්න කොහොමද තස්මාතිය භික්කවේ මහණෙනි ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් මේ 11 ආකාරයෙන් බලලා හිතන් නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එවං සම්මප්පඤ්ඤාය දට්ඨප්පා මේ ආත්මේ මේ පංච උපාදානස්කන්ධේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ කියලා මනාකොට නුමනින් දකින්නන විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ප්‍රඥාවෙන් දකින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒවම් පස්සම් භික්ඛවේ සුතෝ අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. මහණෙනි මේ විදියට බලන දකින අවබෝධ කරගන්න යෝග ආර්ය ශ්‍රාවකයා රූපේ පිළිබඳව කලකිරෙනවා. මේ පිළිබඳවත් නොඑක්වර ධර්ම දේශනා කළා තියෙන නිසා විස්තර කරන්නේ නැහැ. එවං පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. මහණෙනි මේ විදියට දකින්නා වූ යෝගාවචර රූපේ පිළිබඳව නුවණින් කලකිරේ. වේදනායපි නිබ්බින්දති. වේදනා පිළිබඳවත් නුවණින් කලකිරේ. සංඥාපි නිබ්බින්දති සංඥාව පිළිබඳවත් නුවණින් කලකිරීම සංඛාරයේසු පිනිබ්බින්දති සංස්කාරයන් පිළිබඳවත් නුවණින් කලකිරීම විඥානස්මින් පිනිබ්බින්දති විඥානය පිළිබඳවත් කලකිරීම මෙතන නිබ්බින්දති කියන්නේ විදර්ශනා ඥානය එයින් අදහස් කරන්නේ විදර්ශනා ඥානය නිබ්බින්දං විරජ්‍යති මෙහෙම නුවණින් කලකිරීමටපත් වෙන නොඇලීම ඇති වෙනවා. විරාගා විමුක්තිය. නොඇලීමටපත් වෙනා හිත මිදෙනවා. විරාග විමුක්ති කියන මේ පද දෙකෙන් අදහස් කරන්නේ මාර්ග ඥානයයි ඵල ඥානයයි. නිබ්බින්දති කියන පදයෙන් විදර්ශනා ඥානය, විරජ්‍යති කියන එකෙන් මාර්ග ඥානය, විමුක්ති කියන එකෙන් ඵල ඥානය. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති මිදුණයෙන් පස්සේ මිදුණයි කියන නුවණ ඇති වෙනවා. එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. නිමනත් මාර්ගයත් ඵලයත් ගෙවිච්ච කෙලෙස්, ගෙවන්න තියෙන කෙලෙස් කියන මේ පස් ආකාරයකින් ආර්ය ශ්‍රාවකයෝ නැවත සලකා බලනවා ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානේ පහළ. හේනා જાති. දැන් ඒකත් නර මේ ඉදිරි මුලින් කියාපු කටයුතු ටික සිද්ධ වෙච්ච එක්කෙනාට ඇති වෙන අදහස් සමූහයක් තමයි අවබෝධ සමූහයක්. මොනවද? හේනා જાති මගේ જાතියෙන් જાතිය ඉපදීම ෂය වෙලායි. උසිතං බ්‍රහ්මචර්ය සීල සමාධි ප්‍රඥා කියන මේ බ්‍රහ්මචර්යාව මම පුරලා අමසං කරා. කතං කරණීයං චතුරාර්ය සත්‍ය පිළිබඳව කළ යුතු පරිඥා පහාන සත්‍ය කිරිය භාවනා කියන මේවා ඔක්කොම කරලා අවසානයි කතං කරණීය. නාපරං ඉත්සත්තායාති පජානත් මේ ජීවිතයේදී නැවත මට කරන්න දෙයක් නැහැ කියලා හිතන් මේ යෝගාමචරය තේරුම් ගන්නවා මෙතෙන්ට එනකොට මේ රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණේ මුල් කරගෙන රහත් වීම දක්වා තමයි මෙතෙක් මේ ධර්ම දේශනාව කරන්නට යෙදුවේ. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ සැලසුම් සහගතව කරපු එකක් කියලා අපට පේනවා. ඒ මොකද ධම්සක් පැවැත්තුම් සූත්‍රයේ දේශනා කළාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සුවන්. එතකොට තව හතර නමක් ඉන්නවා. ඒ සෝවාන් නොවෙච්ච හතර නමෙන් එක නමක් විහාරයේ නවත්තගෙන අනික් හතර නම පින්ඩපාතේ ආරිනවා. අර නවත්තගත්ත නමට ධර්ම දේශනා කළා සෝවාන් කරගන්න. ඊළඟ දවසේ අර සෝවාන් වෙච්ච දෙනමයි සෝවාන් නොවෙච්ච තුන් නමකුයි පස් නමක් ඉන්නවනේ. එයින් එක නමක් නවත්ත ගන්න. අනික් හතර නම පින්නපාත ආරිනවා. දැන් එතකොට තුන් නමක් සෝවාන් වෙලා දවස් තුනකට. හතරවෙනි දවසේ වෙනකොට සෝවාන් වෙච්ච තුන් නමයි සෝවාන් නොවෙච්ච එක නමයි පින්ඩපාතයම. සෝවාන් නොවෙච්ච එක නමක් නවත්තගෙන ධර්ම දේශනා කළා සෝවාන් කළා. ඊළඟට පස්වෙනි දවසේ අර හතර නමම දැන් සෝවාන් වෙලා පස්චන්න නවත්තගෙන ධර්ම දේශනා කළා සෝවාන් කළා. මේ පස්වග මහණුන් මහන්සේලාම දැන් සෝවාන් වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනන්ගේ අනන්ත මහා ඥානය ඥාන ශක්තිය හේතු කොටගෙන මේ පද්දනා වහන්සේම රැස් කළා උන්වහන්සේ බුදුන් වහන්සේ බලා වදාළා මේ ආයත ගැලපෙන්නේ කවර ධර්ම දේශනයක්ද ඒවා බලන නුවණ තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ආශයානසය ඥානය කියන්නේ. මේ දෙකෙන් තමයි ඒවා බලන්නේ. බැලුවහම මේ ආට ගැළපෙන්නේ මෙන්න මේ අනාත්මය පිළිබඳව දේශනාව. අතීතයේ දිහා බැලුවා. ඒ නිසා අනාත්මය මුල් කරගෙන අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව අර පස් දෙනා වහන්සේම එකතු කළා දේශනා මේ මුළු දේශනාව මේකයි අනාත්ම ලක්ෂණ විස්තර වෙන දේශනා. එතකොට පස් දෙනා වහන්සේම දැන් සෝවාන් පුජ්‍යලි. උන්වහන්සේලා ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණහන්. සෝවාන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට මහ පුදුම ගෞරවයක්. එහෙම බණ අහනවා. බණ අහනකොට තමයි බණ ආද්දිම මේ ධර්මයට අනුව අවධානය යොමු වෙනවා. ඒ අනුව යොමු වෙලා සමාධි විදර්ශනා වැඩෙනවා. බණ ආද්දිම. එහෙම වැඩිලා තමයි සකෘදාගාමී පාටපත් වෙන්නේ පස්ජනාවාන්ත. එක පාරටම රහත් වෙනව නෙමෙයි සකෘදාගාමී වෙලාවන ඊළඟට යන්නේ. ඊළඟට තවදුරටත් මේ ධර්මය අහගෙන ඉන්නකොට ඒ ධර්මයට අනුව සිතයම කළා සමාධි විදර්ශනා වැඩිලා අනාගාමි භාවයට පත් වෙනවා. දැන් පද්දනා වහන්සේම අනාගාමි භාවයට පත් වෙනවා. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාගාමි භාවයට පත් වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා පස් නමකටයි මේ ධර්මය. තවදුරටත් මේ ධර්මයට අනුව සිත යොමු කළා හන්දීගෙන ඉන්නකොට සමාධි විදර්ශනා වැඩිලා උන්වහන්සේලා පද්දනා වහන්සේම උතුම් වූ සුව රහත් භාවයටපත් සෝවාන් වීමෙන් සත්කාඩිස්ති විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනක් ප්‍රහාණය කළා සකරදාගාමි වීමෙන් කාමරාග ව්‍යාපාද කියන මේ දෙක තුනී කළා අනාගාම වීමෙන් කාමරාග ව්‍යාපාද කියන මේ සංයෝජන දෙක ප්‍රහාණය කළා රහත් වීමෙන් රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහ ප්‍රහාණය එතකොට උන්වහන්සේලා පද්දනා වහන්සේම බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම ලක්ෂණ දේශනාව කරලා අවසන් වෙනවා සමගම සියලුම කැලෙස් ප්‍රහාණය කරලා හිටන් උතුම් වූ රහත් භාවයට පත් වෙනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව සඵල වුණා. මෙන්න මේ බලාපොරොත්තුවෙන් එන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය ඒ පස්වග මහණන් වහන්සේලාට දේශනා ඉතින් මේ අවස්ථාව මේ පින්වතුන්ට මේ ගැන සරල වශයෙන් කරුණු කියා දුන්නා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය අනාත්මයි ඉතින් ඒක අනාත්ම නොවේ නම් ලෙඩට දුකට පත් වෙන්නට බෑ යම් හේකින් මේ පංච උපාදානස්කන්ධය අනාත්මද ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය ලෙඩට දුකට අරවට මේවට ආබාධ වලටපත් වෙනවා. මගේ පංච උපාදානස්කන්ධයේ මෙසේ මේවා මෙසේ නොවේවා කියලා එහෙම ලබන්නටත් පුළුවන් කමක් නැහැ කියලා මුලින්ම දේශනා ඊළඟට අනාත්මය කියන්නේ මොකද්ද කියලා අවසමත්තනට්ඨේන අනත්තා ශුන්‍යතට්ඨේන අනත්තා අසාමිකට්ඨේන අනත්තා නිච්ච පටිච්චේ පට්ඨේන අනත්තා කියලා සතර ආකාරයක් කියartifactId ඊළඟට බොහෝ තන්වල දේශනා කරලා තියෙන රූපං අත්වනෝ සමනපස්සති රූපවන්තං වාත්තානං සමනපස්සති අත්තනිරූපං සමනපස්සති රූපස්මින් අත්තානං සමනපස්සති කියලා මේ විෂයාකාර සත්‍යාදෘෂ්ටිය පිළිබඳවත් කියලා තියෙනවා. ඊළඟට අනාත්ම වශයෙන් භාවනා මනසිකාරයේ පැවැත්වීමෙන් ලැබෙන ආනිසංස හයක් පිළිබඳව කියලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ ලෝකයේ පිළිබඳව තණ්හා මාන දෘෂ්ටි සේරම නැති වෙනවා සම්මය කියන මමය මගේ කියන ඒවා ඔක්කොම නැති වෙලා යනවා අනික්කාට නැති අසාධාරණ නුවණකින් යුක්ත වෙනවා හේතුඵල ධර්මයන් පිළිබඳව අවබෝධය ඇති වෙනවා කියලා එහෙම ආනිසංස හයක් දේශනා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳවම ප්‍රශ්න ඇහුව මහණෙනි මේක නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නා යමක් අනිත්‍ය නම් දුකද සැපද දුකයි කියලා පිළිදුන්නා පිළිතුරු දුන්නා යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන විපරිණාම ධර්මයෙන් යුක්ත නම් ඒක මමයේ මගේ මේ සත්‍යයයි පුජ්‍යලයයි කියලා ගන්න හොඳද සුදුසු නෑ ස්වාමී ඒ නිසා මහණෙනි මේ අතීත අනාගත ආදී වශයෙන් මේ 11 ආකාරයකින් පංච උපාදානස්කන්ධයේ සම්මර්ෂණය කරන හැටි වදාලා එහෙම කළා හිතන් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ වත්තා කියලා තේරුම් ගන්නවා. එවම් පස්සම් භික්ඛවේ සුතවාරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති කියලා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරෙනවා. කලකිරিলা හිතන් ඊළඟට විරජ්‍යති නොඇලීම ඇති වෙනවා විරාගා විමුක්ත්‍යති විඳීම ඇති වෙනවා විමුක්තස්මින් විමුක්තමිත ඥානං හෝති මිදුණයි කියන නුවණ ඇති වෙනවා ඊළඟට කීනා ජාතිව සිතම් බ්‍රහ්මචරියං කියන මගේ ಜಾති ඔක්කොම සේවුණා බඹසරවසල අවසන් වුණා කතං කරණීයන් කළ යුතු දේ ඔක්කොම අවසන් කළා නැවත මුකුත් කරන්න දෙයක් නැහැ කියන මේ தത്വයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් මේ ධර්මය අහගෙන හිටපු පස්වග මහණන් වහන්සේලා දේශනාව අවසානයේදී සියලු කෙලෙස් ප්‍රහාණය කළා හිටන් උතුම් රහත් භාවයටපත් වුණා. දැන් ඉතින් මේ ලෝකේ රහතුන් වහන්සේලා 6 නම. බුදුරජාණන් වහන්සේයි පස්වග මහණන් වහන්සේලායි මේ ලෝකේ මහ රහතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමඟ හය නමක් බවට පත් වෙනා මේ ධර්ම දේශනාව අවසන් වුණා. දැන් ඉතින් අපට ධර්ම දේශනාවට ලැබිලා තිබෙන කාලයේ අවසానයි අද මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ පිළිබඳව ධර්මයේ දේශනා කළේ මේ මුළු ධර්ම දේශනාවෙම කියවුනේ භාවනා යෝගීන්ට අවශ්‍ය වෙන කරුණු. අනාත්ම ලක්ෂණේ මුල් වුණත් භාවනා යෝගීන්ට අවශ්‍ය වෙන කරුණු රාශියක් කියමු. ඒ නිසා හැමදෙනා මේ ගැන කල්පනාවට ගන්නට ඕන. කල්පනාවට ගැනීම පමණක් නෙමේ මේ ධර්මයට අනුව ප්‍රායෝගික වශයෙන් පිළිපදින්න. එහෙම පිළිපත්තාම අනිත්‍ය දුක්ඛ ආදී මේ ලක්ෂණ වැටහෙනකොට අනාත්ම ලක්ෂණයත් වටහා ගැනීමට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා මේ ධර්මයට අනුව හැමදෙනාම පිළිපදින්නට ඕන. දැන් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. ගහම් හඬට කම් දීමෙන් සිත එකඟ වෙලා වටිනා කුසල් ඇති වෙනවා. මේවා Tamanට තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට උපකාරී වෙනවා. ඒ නිසා මේ කරගන්නා ලද උදාර කුසල බලයත් හේතුවෙන් අප හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම සබා ගන්නවා